සමත භාවනාද විදර්ශනාද සමති දර්ශනා දෙකමද දෙකම කළා සමත කමටහන් නම් ගැටලුවක් නැහැ විදර්ශනා භාවනා කරනකොට කොහොමද කළේ ඉස්සම්පු කියන්න බලන්න <laughs> කියලා දෙවිදි මේකෙන් මම මතක් කළේ අපිට මේ හැම වෙලාවෙම විදර්ශනා ඥානය මේ මේ භවය තුලින් භවය පිරිසින් දැකීම සඳහා යොදා ගන්නයි කියන අදහස මම කිව්වේ. ඒ කියන්නේ දැන් අපි ගොඩක් දිනෙක කරන්නේ කෙලෙස් ටික හිතේ හටගන්නේ කියලා දන්නවා හිතේ තියෙන කෙලෙස් නැති කරන්නනේ හදන්නේ. මම කියන්නේ හිතේ යම් කෙලෙසයක් යමක් ආරම්භය සිහි වෙනකොට ඒ කෙලෙසේ සිහි වෙච්ච තැන පතිත වෙන්න ඉස්සෙල්ලා එතන ඇත්ත බලන්න කියලා. මේ කෙලෙසෙට මුකුත් කරන්න එපා මේ කෙලෙසයට ඉස්සෙල්ලා නුනටක් ගාලා යන්න මෙහාට ඉඩ මේ කෙලෙස ගිහිල්ලා එතනට පතිත වෙන්න ඉස්සෙල්ලා. අපි නිකන් අම්මා කියන අදහස කිව්වොත් දැන් අම්මා කියන අදහසින් බාහිර වස්තුවකට හිත නැමෙන්න කලින් අම්මා කියන අදහසත් එක්කම ෂණිකව මම නුවණින් අරගෙන යනවා අම්මා කියන තැන රූපෙට. ඒකයි කරන්නේ. වෙනදට කලේ මේ සිතුවිල්ලෙන් නැමෙන එකනේ. මේ නුවණින් කෙලින්ම යනවා ඒ කරන්නේ මේ හිතේ තියෙන ගතිය එතෙන්ට පතිත වෙන්න කලින්. පතිත වෙන්න ඉඩ නොදීමයි මේ කරන්නේ. එතකොට එතන බලන්නේ දැන් ප්‍රතිපට්ඨාන තියෙන විදිහට බහිද්ධා වාකායේ කායන පස්සේ විහෙත තියෙන එතකොට අත්ති මස්මින් කායේ කේසල් මස්මින්නේ <laughs> ඒතං කාය ඈ එතකොට ඒ කායේ කෙස්ලොම් නියදර අම්මස්නහර තියනවා කියලා හෝ පටි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු වශයෙන් හෝ බලලා කන බොන ආහාර නිසා ඒ රූපය හැදෙන්නේ ඒ බඳු රූපය අසුර කරගෙන තියෙන මේ වර්ණ සටහන් දකිනකොට අම්මා කියන ගතිය මට සිහි වෙයි කියලා මේ සිහි වෙන ගතිය හිත පතිත වෙන්න ඉස්සෙල්ලා එතන මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ සිහි කරන ගතිය මේ බලන්න කියලා ගියමත් උපදී මේ සිහි කරන ගතිය මනස එකක් කියන එක අල්ලලා දෙන්න. ඒකයි. දැන් මේකෙන් මේ ගාථාවේ කෙටි අදහස තියෙන්නේ උඩ යට මැද සරස යම් කිසි දෙයක් කරඹේ අපි දන්නවනේ. යම් ධර්ම જાතියක් ගැන දැනුමක් තියෙනම් ඒ හටගත්තා වූ ධර්මයන් කෙරෙහි තමන්ගේ දෘෂ්ටියත් අபிසංස්කාර විඥානය දුරු කරන්න. ඒ කියන්නේ උඩ යට සරස මැද කියන මේ ඔක්කොම අහු වෙනවා මේ ස්පර්ශ ආයතන හයට. හරිද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හය හරහා තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට ඒකෙන් පෙන්වන්නේ මේ ස්පර්ශ ආයතන හයේ හය අරඹය අපේ මනසේ ඇතිවෙන යම් දැනුමක් තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි වශයෙන් මේ හම්බ වෙන දෙයට නැමෙන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ අපේ විඥාණයට මේ ස්පර්ශ ආයතන හයෙන් එකක්වත් ඇසුරු වෙන්න දෙන්න එපා කියන එකයි මේකෙන් කියන්නේ. හැම වෙලාවෙම හිතට භවය ඇසුරු වෙන්න දෙන්න එපා කියන එකයි කියන්නේ කෙටියෙන් ගත්තාම එතකොට ඒකෙදි අපි මෙහෙම කිව්වොත් දැන් ඇත්තටම අපි භවනා කරන්න කියලාවත් යනවා නෙමෙයි මේ. මගේ බණක් අහනවත් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ දහමක් අහනවත් නෙමෙයි මේ. මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන ඇත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වුණේ ඔය ඇත්ත හෙලි කරලා දෙන්න පෙන්වන්න. එතකොට අන්නේ ඇත්ත දකින එකටයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. ලෝකේ සැබෑම ස්වභාවයේ තත්වාකාරයෙන් දකින් දන්නාකමට දක්නාකමට කියනවා සම්මාදිට්ඨි කියලා. එතකොට ඒ සම්මා දිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක්වත් අදහසක්වත් නෙවෙයි. ඒකයි අපිට මේ සාස්ත්‍රඥ වහන්සේ කෙරේ තවත් ශ්‍රද්ධාව එතකොට ඒකේ එක දෙයක් තමයි මෙතන මේ පොඩි පටලවිල්ලක් අපි ලෝකෙට තියෙන්නේ. චූටි පටලවිල්ලක්. ඔය පටලැවිල්ල බේරන්න තමයි බුදුරජාණන් වහන්සේ ආහාර ප්‍රත්‍ය පෙන්වන්නේ. නැත්තම් ස්කන්ධයගේ උදිය වැටෙනවා. එතකොට මේ ආහාර ප්‍රත්‍ය ස්කන්ධයන්ගේ උදේවැය බලලා තමයි මේ පටලැවිල්ල බේරගන්න තියෙන්නේ. පොඩි කාරණාවක් තියෙනවා. අපි ඒකට අර උපමාවක් කිව්වේ දැන් gadul වල සිමෙන්තියෙන් අපි බිත්තියක් හදලා බිත්තිය කපරාදු කරනවා. දැන් මේ සුදු බිත්තිය. ඊට පස්සේ මිනිස්සෙකුට කඩේට ගිහිල්ලා තින්ත පැන්සල් ටිකක් ගේන්න කියලා චිත්‍ර අඳින්න දන්න මිනිස්සෙකුට ගෙනල්ලා කියන මේක අඳින්න කියලා ලක්කනක පින්තූර. දැන් පින්තූරයක් අඳිනවා. දැන් බිත්තියේ බලන්න සිත්තරාගේ හිතේ තියෙන හැඩේට දියසායන් ඒ මේ මේ මේ සිත්තරාගේ හිතේ තියෙන හැඩයට. හරිද? හැඩයට තමයි මේ චිත්‍ර ටික සටහන් කරන්නේ. දැන් බලන්න ඔකට නිදසුණා තායිලන්ත කෙනෙක් චිත්‍රයක් ඇඳුවා. ජපන් කෙනෙක් චිත්‍රයක් ඇඳුවා. එතකොට ලංකාව වගේ මේ ආසියාතික රටක කෙනෙක් චිත්‍රයක් ඇඳි බලන්න මේ චිත්‍රවල හැඩ වෙනස් තියෙනවනේ. ඒ අපිට ඕන චිත්‍රයක් බලලා ටක් ගාලා කිව්ව හැකි මේක තායිලන්ත මේ චිත්‍රයක් නැත්නම් චීන එකක්. මේක ජපන් එකක් කියලා කියන්න පුළුවන් නේ. දැන් ගොඩ නැගිල්ලක වුණත් හැඩයක් අඳින්න කිව්වොත්, ගෙයක් අඳින්න කිව්වොත් ජපන් කියලා කෙනා ගේ ඇඳ අඳින් අඳින්නේ අපි හිතාගෙන ඉන්න විදිහකට නෙවෙයි. ඔව්. ඒ හැඩේ බලලම අපිට ජපන් කිව්වේ හැකනේ. මොකද එතකොට ඒ සිත්තරා ඒ සිතුවම් කරන්නේ තව කාගේවත් ඇත්තටම චිත්‍රයක් නෙමෙයි තමන්ගේ මනසේ තියෙන සටහන දිහා බලාගෙනයි මෙහි බිත්තියේ තින්ත පාරවල් ටිකක් එහාට මෙහාට කරනවා තමන්ගේ හිතේ තියෙන හැඩේ හරියනකම්. තේරෙන්නේ හිතේ හැඩයක් තියාගන්න. එතකොට ලක්ෂණක පින්තූරය අඳින්න කිව්වොත් අපි හිතාගෙන ලක්ෂණක පින්තූරයක් අඳින්නේ නැහැ. එයා හිතාගෙන ලක්ෂණක පින්තූරය අඳින්නේ. ඒක කියන එකත් හොඳට මතක තියාගන්න ඕනේ. තේරෙනවද? නැත්තම් අපිට හිතේ අපි හිතාගෙන ලක්ෂණක රූපය ඇඳ නැහැ කියලා. නමුත් දැන් ඒ පිටියේද සිතුවම් වෙන්නේ සිතරාගේ මනසේ තියෙන විදිහට තමයි ඔන්න චින්ත ටිකෙන් චිත්‍රයන්ති. ඒක පැහැදිලිනේ. දැන් ඕක දකිනකොටම අපිට ලක්කන හාමුදුරුව කියන අදහස එනවනේ. එන්න පුළුවන්. මේක බුදුහාමුදුරුව ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම තියෙන හැමදාම පවතින ඇත්තක්. මට කෙනෙක් සිහි වෙන තැන ඇස් ඉදිරි පිටට පෙවුනේ බිත්තිය සහ චිත්‍රය. බිත්තිය සහ චිත්‍රයේ පෙනෙනකොට මටයි කෙනා කියන අදහස ඇති වුණා. තේරුණාද? බිත්තිය උපමා කළේ සතර මහා ධාතුවට බිත්තිය ඇඳි චිත්‍රය උපමා කළේ මහා භූත ටික ඇසුරු කරගෙන පවතින උපාදාය රූපෙට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූපය තමයි චිත්‍රය කියලා කියන්නේ. ඇස් ඉදිරි පිටට ආවේ. එනකොටම අපිට සිහි වුණා ලක්කන හාමුදුරුවෝ කියන අදහස අපි තුල යෙදෙන්නේ. පුද්ගල භාවය කියනක ඒක හොඳට තේරෙන්න ඕනේ අපිට. දැන් අතන අනාත්මයිනේ. නමුත් ඒ සිද්ධිය ඇත්ත වුණාට මේ සිද්ධිය ලෝකෙට වැහිලා තමන්ගේ හිතේ පහළ වෙච්ච ගතිය රූපෙන් ආවේ කියලයි රූපෙටයි තී කියලයි හිතන්නේ. රූපේ නිසා රූපේ ඇත්ත ඇති හැටි ඇත්තටම රූපේ නිසා නෙමේ අවිද්‍යාපච්චය සංකාර මේකටයි රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසායි මේ ගතිය කියලා කියන්නේ. රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඇතිවෙච්ච ගතියක් මේ ලක්ෂණ කියන එක. හැබැයි ඕක සිහි ලක්කන කියලා සිහි වෙන එක අද අපිට ආශ්‍රව ඕක නුවණිනුත් සිහි කරගන්න පුළුවන් ආශ්‍රව නෙවෙයි යථාර්ථ මාසත්වා සිහි කරගන්න පුළුවන් සිහි කරන බව තේරුම් ගැනීමම විද්‍යාව අවිද්‍යාව දුරු එතකොට දැන් හොඳට බලන්න විත්තිය ඇඳපු චිත්‍රය දකිනකොටම අපිට පුද්ගලයේ කෙනෙක් සත්වයක් ලක්කන කියන අදහස මම අර කිවි දැන් ඔය අදහස ඇති අපිට ලක්කනෝ මරන්න ඕන කපන්න ඕන කොටන්න ඕන කිව්ව ප්‍රාණඝාතය අකුසලයේ වෙනවා අනේ ලක්කන බොහොම හොඳයි හොඳ හාමුදුර කෙනෙක් හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් අපි වඳින්න පුතන් ඕන කියලා කුසලයක් සිද්ධ වෙනවා. දැන් සත්‍ය කර්මය ප්‍රාණඝාත අකුස මේ කුසලයේ හෝ අකුසලයේ නැත්නම් කුසල ධර්ම හෝ අකුසල ධර්ම අපිට සිද්ධ කරගන්න පුළුවන් වුණා. සිද්ධ කරගන්න උදව් වෙච්ච රූප ටික දිහා බලන අනාත්මයිනේ. නේද? මේක තමයි ඇත්ත. නමුත් ලෝකයට වැහිලා අපි නිකමට කිව්වොත් චිත්‍රයටයි බිත්තියටයි උපාදානස්කන්ධය කියලා කිව්වෝ. ලක්කන කියලා අපි ගාව ඇතිවෙච්ච මේ නිමිත්තට උපාදානය කියලා කිව්වෝ. අපේ මේ නිමිත්ත උපාදානයේ අර රූපෙට බහලන නිසා ඒකට උපාදාන ස්කන්ධ කියන නම ලැබුණා. අපේ අපි කෙනෙක් කියලා ලක්කන කියන අදහස ගන්න අත්වාද උපාදානයි. හරිද? සත්‍ය පුද්ගලික රූපං අතතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් ගන්නා වූ කෙලෙසි උපාදාන. අච්චර gadul වල සිමින් තියෙන තියෙන බිත්තිය සහ චිත්‍රය තියෙන තැනක මගේ උපාදානය මේකට පතිත කරන නිසායි උපාදානස්කන්ධය කියන්නේ. තේරෙනවද? දැන් පංච උපාදානස්කන්ධයයි දුක. දැන් බාහිරින් ලක්ෂණ කෙනෙක් පිටියේ ලක්ෂණ හෝ ලක්ෂණගේ රූපය හම්බුනොත් ওই රූපේ කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට දුක එනවා. දුකට හේතුව තණ්හාව නැත්නම් උපාදානයි මේ ලක්ෂණ කියන ගතිය. කෙනෙක් පුද්ගලෙක් කියන ගතිය. මේ හේතුව මේ ස්කන්ධයන්ට බැහැලුවට පස්සේ දුක කියනක නිර්මාණය වෙනවා. තේරුණා නේද? දැන් ලෝකයේ හම්බෙන්නේ මනසින් නෙමෙයි. ලෝකයේ තුල ලෝකයේ හදන ඒ කියන්නේ දුක කියන එක මේ හිතේ විතරක් ඇති වෙන තැනකින් නෙවෙයි දැන්. අපිට බාහිර පුද්ගලයෙක් අම්මා තාත්තා මැරිච්ච, ලක්කන මැරිච්ච දුකම හම්බ වෙනවා. තේරුණා නේද? දැන් මං කියපේක තේරුණාද? ඒ කියන්නේ දැන් බිත්තිය බිත්තිය ඇඳපු චිත්‍රය යථාර්ථ වශයෙන් ගත්තාම ස්කන්ධයක්. ඒක දකිනකොට ලක්කන කියලා අපිට සිහි වෙන කමක් තියෙනං සිහි වෙන ගතියක් තියෙන මේකට කියනවා අපි අත්වාද උපාදානයි. පුද්ගලයේ සත්‍යෙක් රූපං අත්තතෝ සමුනපස්සති. රූපස් රූපස්මින් වා අත්තන සමුනපස්සති. රූපේ ආත්ම වශයෙන් හෝ රූපේ ආත්ම වශයෙන් හෝ රූපේ නිසා ආත්ම වශයෙන් හෝ දකින්නවා කියලා පුද්ගලයේ සත්‍යයක් කියලා දකින්නකම අපේ මනසේ තියෙන කෙලෙසයක්. දැන් අපි දක්වන gadul වල තිමින් තියෙන චිත්‍රය එහෙම එකක් නැහනේ. එතකොට ඒ ටිකට කිව්වා මොකද්ද? ස්කන්ධ ලක්ෂණ නැත්තම් පුද්ගලයේ නම දන්නේ නැත්තම් පුද්ගලයේ සත්වයේ කියන හැඟීම හෝ ඇති වෙනවා නම් දැන් අපි දන්න හින්දා ලක්ෂණ කියනවා. නමුත් නම දන්නේ නැත්තම් හාමුදුරු නමක් කෙනෙක් පුද්ගලයේ කියන ගතිය අපිට ඇති වෙන්න පුළුවන්. පුළුවන්. ඒ කෙනෙක් පුද්ගලයේ කියන දෙයක් නෙමෙයි කෙනෙක් පුද්ගලයේ කියන කමෙන් හටගන්න දෙයට කියනවා අත්වාද උපාදානය කියලා. දැන් මේ උපාදානය අපේ මනසේ තියෙන. මගේ මනසේ හටගන්න මේ උපාදානය ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මේ ටිකට බහලන්න පුළුවන් නිසා බහලන නිසා මේක නම් කරන උපාදාන ස්කන්ධය කියලා. මගේ උපාදානයේට හිතයි මේක. මම ලක්කන කියන අදහසින් නැත්තම් මිනිස්සෙක් කියන මේ අදහසින් අර රූපෙ දිහා බලන්න. ඔන්න මගේ දැන් මේ මගේ අදහසින් මම රූපෙ දිහා බැලුවේ. බැලුවාම දැම්මට gadol වැලි සිමෙන්ති පේන්නෙත් නැහැ, චිත්‍ර පේන්නෙත් නැහැ. මට මොකද මගේ උපාදානයෙන් වහගෙන මේක තියෙන්නේ. දැන් කෙනෙක් හෝ කෙනෙක්ගේ චිත්‍රයක් වෙලා තියෙන්නේ. තේරෙන්නේ? එතකොට තමයි කෙනාට හෝ කෙනාගේ රූපෙට හෝ කැමැත්ත ඇති වෙන්නේ. කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ. දැන් මේ රවුම ගිහිල්ලා. එතකොට දැන් අපි ගියමු ඔන්න දැන් මම දුක නිර්මාණය කරගත්තා. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයෙක් හදාගත්ත ස්කන්ධ ටිකට උපාදානය බහල්ලා පුද්ගලයෙක් හදාගත්තා. දැන් මට ප්‍රියංගයෙන් වෙන්වීමේ දුක, අප්‍රියං හා එක්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක කියන දුක් ටික ওই අතර තියෙනවා. ඒ මෙහෙම බලපු කෙනා මගේ අම්මා නම. මගේ තාත්තා නම. තේරෙනව නේද? ඒ කියන්නේ දැන් චිත්‍රයක් තියෙන තැනක බිත්තියේ චිත්‍රයක් ඇඳහම අම්මා කියන ගතිය ගන්න ඒත්වද උපාදානයි. මේ උපාදානේ උපාදාන ස්කන්ධයට බැහැලුවාම පංච උපාදාන ස්කන්ධ දුක නිර්මාණය වෙලා. හරිද? එතකොට බහලනවා කියලා කියන්නේ මේ උපාදානයෙන් තමයි අපි මේ ස්කන්ධ ටික පරිහරණය කරන්නේ. එතකොට අපිට බාහිරින් තමයි අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ හම්බ වෙන්නේ. උපාදානයේ ස්කන්ධයන්ට බැහැලුවාම ලක්ෂණයක් වෙනවා දුක කියන එක ඉපදෙනවා නිර්මාණය වෙනවා විපාකයක් ඒකේ ලක්ෂණය හොයාගත්ත හැකි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරුවෝ බාහිරින් තමයි අපිට හම්බ වෙන්නේ එතකොට ඒව ජරාවට මරණයට ජරා ජරාවට විපරිණාමයට පත් වෙන ගානේ අපිට දුක එනවා. ඒ හින්දා මේ ස්පර්ශ ආයතන 6ට කියනවා දුක කියලා. ස්පර්ශ ආයතන 6ට දුක කියනවා. ස්කන්ධ ටිකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක ඇති කරපු හේතුවට කිය හේතුව සමුදය සත්‍ය නැත්තම් මේ උපාදානය මේ කෙලෙසි. තේරෙන්නේ මොකද ජරා මරණ සත්වයේගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක ඇති කරවන්න හේතු උනේ මේ උපාදානයෙන් ඒක ඇසුරු කළ නිසානේ තේරෙන්නේ කියන්නේ ඒ කියන්නේ තේසන් තේසන් සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති කියලා සත්පුද්ගලයන්ගේ ඉපදීම මහලු වීම ලෙඩවීම මැරීම කියන දුක් ටික මවමල දුක පියාමල දුක කියන ඒ දුක් ප්‍රිය විප්‍රයෝග දුක් අප්‍රිය සංප්‍රයෝග දුක් කියන මේ කෙටින් කියනවා මේ පංච උපාදානස්කන්ධය පරිහරණයම දුකක්. මේ පංච උපාදානස්කන්ධ පරිහරණය දුකෙන් මිදෙන්න බෑමයි දුකම. එතකොට දුකට හේතුව මොකද්ද? උපාදාන. නැත්නම් තණ්හා උපාදාන. පංච උපාදානස්කන්ධය කෙරේ යම් තණ්හාවක් වේද හේම උපාදාන. තණ්හා උපාදාන. එතකොට තණ්හාවම උපාදාන වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ටිකක් ගැඹුරු අර්ථයක්. අපි හැම වෙලාවෙම මෙහාට නැඹුරු වෙන්නේම තණ්හාවෙන්. ඒ කියන්නේ වැඩි රසයක් වැඩි සැපක් හොයන්න. මේ ක්‍රියාව තුළින් ඒක විද්‍යමානයි. මිසක තණ්හාව කියන එක අපි හිතන මට්ටමට තරම්ම සරල නැහැ. ඒක එක මට්ටමක් විතරයි අපි යමක් යමක් යම් දෙයකට කැමැතිකමයි තණ්හාව කියන ටික ඒකේ රළු මට්ටම. ඒක සිවුම යනකොට ක්‍රියාවක් තුලින් තමයි සමුදේ විද්‍යමාන. හරි ප්‍රධාන වශයෙන් අර ටික මතකද දුකයි දුකට හේතුවයි කියන ටික මතකයි. පැහැදිලි. ඊට පස්සේ නිවන කියලා කියන්නේ මොකක්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධාන්ති මේ දුකේ නිවීමක් තියේ නම් අජරාමර බවක් තියෙනන් ජරා මරණ නැතිකමක් තියෙනන් යම් තැනක ඒක තමයි නිවන කියන්නේ Nirodhe කියන්නේ. හැබැයි ඒ නිවන සාක්ෂාත් වෙන්නේ කොහොමද? සමුදය දුරු කිරීමෙන්මයි නිවන ලැබෙන්නේ. වෙන කොහට නැඹුරු වෙන්න එපා. දැන් පංච උපාදානස්කන්ධයට උපාදානයේ වහලපු නිසානේ දුක. මේ උපාදානයේ නැති කළොත් මේ උපාදානය නැතිකොලොත් උපාදාන වශයෙන් මේ කිසි ස්කන්ධයක් නොගත්තොත් අපි ඇත්තටම මේ ස්කන්ධ ටික උපාදාන වශයෙන් අරගෙන ඉන්නේ. අපේ උපාදාන මම ලක්කන කියලා බැලුවා කියලා කියන්නේ මම රූපයක් නෙමෙයි පරිහරණය කරලා තියෙන්නේ උපාදානයයි පරිහරණය කරලා තියෙන්නේ. ඇයි මේ ස්කන්ධ ටික දකිනකොට මගේ මනසේ නම් අත්වාද උපාදානයේ පතිත වෙන්නේ, උපදින්නේ. ඒ අදහසින් මම මේ රූපෙ දිහා බලනකොට මම රූපයක් නෙමෙයි බලලා තියෙන්නේ රූපයක් නෙමෙයි පරිහරණය කරලා තියෙන්නේ පරිහරණය කරලා තියෙන්නේ මොකද්ද? උපාදානයි. කෙලෙස්. අන්තිමට කියන්නේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරනවා කියලා. නමුත් අපි ඇත්තටම මේ උපාදානයෙන්ුයි ජීවත් වෙන්නේ. තේරෙනව නේද? එතකොට ඒ උපාදානිය නැති වුණොත් ඒ තණ්හාව නැති වුණොත් නිරෝධී සාක්ෂාත් වෙනවා. මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස නිරුද්ධන්ති. අපිට මේ දුක ආපු තැන මෙච්චර කල් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස වින්ද තැන එයාට ඒ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසය නිරුද්ධ වෙනවා. පෙනෙන්නේ නැහැ. හට නොගන්නන தത്വෙටපත් වෙනවා. තේරෙනව නේද? එහෙනම් මාර්ගය තියෙන්නේ කොහොමද දුක පිරසින්ද දැකලා මේ සමුදිය දුරු කළා Nirodhi සාක්ෂාත් කරන්න කියන උත්තරේ. දැන් ওই ටික කරනකොට අපිට උත්තරයක් ආවා ස්කන්ධ ටික දකිනකොට උපාදානය ඇවිල්ලා උපාදාන වශයෙන් ස්කන්ධ ටික ගත්ත නිසායි දුක ආවේ. ස්කන්ධ ටික පිරිසින් දැකලා උපාදානය දුරු කළොත් ජරා මරණ මේ උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒක උත්තරයක් ආවනේ. නේ? දැන් අපි නිවන් දකින්නවා කියලා භාවනා කරන්න මොකද්ද? උපාදාන රහිත සිතින් උපාදානය දුරු කළා. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගේ මනස මිදෙන තැනට කටයුතු කරන්නයි අපිට නිවන් දකින්නවා කියලා තියෙන්නේ. නේද? එතකොට අපි මාර්ගයේදී අපිට හම්බ වෙනවා සම්මා දිට්ඨි කියලා. සම්මා දිට්ඨිය කියනකොට දැන් ඕකට කියනවා ඵලයේ සම්මා දිට්ඨිය කියලා. ඕක තමයි ඵලයේ ඕක තමයි ප්‍රතිඵලයේ අපි බලාපොරොත්තු වෙන තැන. ඊට පස්සේ එතෙන්ට යන්න වැඩ කටයුතු කරද්දී ඒ දර්ශනයෙන්ම ආපු නිවැරදි දැකීමක් තියෙනවා. යතහ භූත ඥානය කියලා. අන්නේ යථා භූත ඥානය තමයි මාර්ග සම්මාදිට්ඨිය ඉලක්ක වෙන්නේ. මේ දුකයි දුක ඇතිවීමයි දුක නැතිවීමයි බලලා එහෙනම් දුක නැති වෙන විදිහට කටයුතු කිරීමයි මාර්ගය. එහෙනම් දුක නැති වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගම. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගම ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥානං විඥානස සමුදය විඥානස අත්ංගම කියලා මේ ස්කන්ධයන් උදේවැය බලන්න කියලා කියන්නේ එතකොට මේ සිද්ධිය හෙළි වෙන නිසා තේරෙනව නේද? දැන් මේ සිද්ධිය කරනකොට මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙලා තියෙනවා. අර වගේ අපි ඉති රූපං කියනකොට හොඳට මතක තියාගන්න ඕනේ ඉති රූපං කියනකොට චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතනං උපාදාය රූපං කියන මෙන්න මේ ටික හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉති රූපං කියනකොට මේ රූපයයි කියලා කියනකොට ඇහැ අරමුණු කරගෙන විදර්ශනා කරනකොට ඉති රූපං කියනකොට එයා ඇහැයි ඇස් ඉදිරිපිට එන රූපයයි ගැන හොඳට දැනගෙන තියෙනවා. ශබ්දයක් අහනකොට ඉති රූපං කියනකොට කන කියන්නේ මොකද්ද කන ඉදිරිපිට ඉන්න සද්දේ සැබෑ ස්වභාවය මොකද්ද කියන එක දැනගෙන තියෙනවා තේරුණා නේද ඊට පස්සේ ඉති රූපස සමුදයෝ කියලා කියනකොට ඒ ඇහත් රූපයත් ඒ ඇහත් රූපයත් දෙක ඇති වෙච්ච හැටි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඉති රූපස අත්ංගමෝ කියනකොට ඇහත් රූපයත් කියන දෙක නැති වෙන හැටි දැනගෙන තියෙන්න ඕනේ. ඒ රූපය ඇස් ඉදිරියට එන රූපයත් රූපේ ඇතිවීමත් නැතිවීමත් දැනගෙන තියෙනවා. ඒ දන්නකොට තමයි රූපයේ ඇත්ත මේක නම් එහෙනම් ඒ රූපයේ ආරම්භය කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙයක් හෝ කියන ටික අපේ මනසේ ඇති වෙන ප්‍රපංචයක් කියන එක හසු වෙන්නේ. ඒ රූපයත් හොඳට දන්නවනම් රූපය ඇතිවීම නැතිවීම දකිනකොට මෙතන gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය gadol වෙනම ගෙනල්ලා පෙන්නුවේ සිමෙන්ති වෙනම ගෙනාවේ වැලි වෙනම ගෙනාවේ වතුර වෙනම ගෙනාවේ ඒක තුල ආත්ම භාවිය වූ යමක් නැහැ කියන එක පෙන්වන්නේ. තේරෙනවනේ? ඊට පස්සේ එබඳු බිත්ති නිර්මාණයේදී බිත්තිය තුල කෙනෙක් නැහැ කියන එක පෙන්නලා තින්ත වෙනම කඩෙන් ගේන්න කියලා කිව්වේ පින්සල් වෙනම ගේන්න කිව්වේ චිත්‍රෙකට එන්න කියලා කිව්වේ මේ චිත්‍රය තුලවත් කෙනෙක් ඉන්නව නෙවෙයි කියන එක පෙන්වන්න. එතකොට එබඳු කොටස් වලින් හැදුණු බිත්තිය ඇසුරු කරගෙන චිත්‍රය පෙනෙද්දී ඒක හොඳටම විවර කළාට පස්සේ අපිට තේරෙනවා එහෙනම් පුද්ගලය කියන අදහසක් ඇති වෙනෝ නම් ඒක ආйти අපේ මනසට තමයි කියන උත්තරේ එනවා. අර වගේ අච්චර හොඳට කොටස් වශයෙන් බෙදලා පෙන්වන්නේ එතන ස්වභාවයේ චක්කු අනත්තා රූප අනත්තා කියලා ඇහැ අනාත්මයි රූපය අනාත්මයි කියන අනාත්ම ස්වභාවය පැහැදිලිව විවර කරලා දෙන්න යච්චර විස්තර ටික කරකේ කළේ. ඒකයි උද්ගෘතණිය විප්‍රතණිය කියලා ප්‍රභේද තියෙන්නේ සමහර කෙනෙකුට උච්චර හොම විස්තර කරන්න ඕනේ නැහැ. ඇස් ඉදිරියට එන්නේ චිත්‍රයක් කිව්වනම් ඇති. ඒකට තේරලා ඉවරයි. චිත්‍ර කියන්නේ මොකද්ද? ඒක පිළිලා තියෙන කොහෙද? ඒව කුපාදාය රූප, උපාදාය කියන්නේ අයියෝ ඒව විස්තර ඕනේ නමුත් හැමෝගේම මනස තීක්ෂණ නැති වුනහම ඤෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ ඕව හොඳට විස්තර කළා කළා කළා කළා කළා කළා තමයි මේකේ සැබෑ ස්වභාවය අල්ලා දෙන්න වෙන්නේ මනසට. තේරෙනවද? ඒකයි එතන වෙනස. එතකොට දැන් මේ උපාදාය රූපය සහ ඒක පතිත වෙලා තියෙන ධිට්ඨිය ගැන හොඳට පැතිකඩ නොඑක ආකාරයෙන් කියලා විවර කළේ. එතන සම්පූර්ණ ස්කන්ධ ටිකක් පමණයි තියෙන්නේ කියන කාරණාව පෙන්වනවා. සත්වනෝ පුද්ගලනෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ මාත්‍රය. ස්වභාව ධමයි. ඒ අරඹය අපිට හාමුදුරුනමක් පුද්ගලයේ කෙනෙක් ලක්කන කියලා අදහසක් ආවනම් අපි දන්න මේක ආත්ම සංඥාවක්. අනාත්ම රූපය අනාත්මයි ආත්ම සංඥාව අපි තුලයි හටගෙන තියෙන්නේ කියන උත්තරයක් එනවා එතකොට. තේරෙනව නේද? ඉගෙනගෙන තියනවා මේ තමා තුල පවතින චතුරාර්ය සත්‍යයෙන් ඉගෙන ගත්ත මේ ඇත්ත දැක්කහම තමා තුළ පවතින උපන්න මේ පුද්ගල සංඥාව ආත්ම සංඥාව මේ උපාදානය අර චිත්‍රයේද පතිත කළොත් දුක නිර්මාණය වෙනවා කියන එක ඉගෙනගෙන තිබුණා. මේ හිතේ ඇතිවෙන ගතිය චිත්‍රයට පතිත නොකොළොත් දුක්ඛ නිරෝධ වෙනවා කියලා ඉගෙනගෙන තිබුණා. දැන් මේ මාර්ගයේදී මේ සම්මාදිට්ඨියෙන් හොඳට ස්කන්ධ ටික බලනකොට තේරුණා තේරුණා මේ පුද්ගල සංඥාව ආත්ම සංඥාව උපාදානය කියනක මනස පිළිබඳව වූවක් කියලා. තේරෙනව නේද? තේරෙනකොටම මේ මේ ගතියෙන් මේ රූපෙ දිහා බලන් දෙයා බයයි. ඒක පෙවුන ඒක වැරදි කියලා පෙවුනා. අන්න එදාට කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා. තේරෙනවනේ? එයා දුක පිළිසින්ද දැක්ක දුක සමුදය මොකද්ද කියලා දැක්කා ඊට පස්සේ Nirodhiyak දැක්කා එයා මාර්ගයක් දැක්කා මොකද එතකොටම මග උපදින සම්මාදිට්ඨිය එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ විදිහටම කිරීම මේ අනාත්ම ස්කන්ධ ටික නිසා මනසේ ඇති වෙන ප්‍රපංචය නැවත ස්කන්ධයන්ට නොබහලන එකම නේද කළ යුත්තේ කියන උත්තරයක් ආවා මේකමයි කරන්න තියෙන්නේ කියලා කිසිවක් උපාදාන වශයෙන් ගන්නේ නැච්ච කිංචි ලෝකයේ උපාදීයති මේ උපාදාන වශයෙන් මේ උපාදානයෙන් කිසිම දෙයක් අල්ලන්නේ නැහැ මේ ලෝකේ. ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ, කන, ශබ්ද, රූප විඤ්ඤාණ තේරෙන්නේ නේද? කිසිවක් උපාදාන වශයෙන් ගන්න මේ උපාදානයෙන් කාම, ditthi, අත්වාදන, සීලබ්බත කියන මේ සතර උපාදානයෙන් කිසිවක් මේ ස්පර්ශ ආයතන හයට අපව බහලන්නේ නැහැ. ඒ නිසා එනව මෙහෙම බහලන්නේ නැහැ. බැලුවොත් එක වැරදි කියලා යට පේනවා. තේරෙනවද කියන්නේ? බැලුවොත් ඒක වැරදි කියලා පේනවා දුක එනවා කියලා දන්නවා. දුක නොයෙන්න නම් එතන තියෙන ඇත්ත බලලා ඒ නිසා මේ උපාදානය හටගත්තා කියලා දකිනවා මේ උපාදාන උපාදාන වතින් ඒකට හිත බහලන්නේ එහෙම වුණොත් ජරා මරණ ලෝකයේ විදින මේ දුකෙන් තමයි මිදෙනවා කියලා නිරෝධය දැක්කා. දැක්ක ගමම්ම අවිද්‍යාව ඉවරයි. එතකොට තමයි ආශ්‍රව කියලා කොටසක් හිරිනවා. මේ ඇත්ත ඇත්ත ඇත්තමයි වෙනසක් නෑ දැක්කා දැක්කට බොහෝ කාලයක් එහි බාහිරය නිසා තමන්ගේ මනස පැත්තේ ආපු කෙලෙසේ බාහිරට අයිති අයිති අයිති බාහිර රූපයේ කෙනෙක් කෙනෙක් කියලා බලපු හුරුව තියේ. දැන් අවිද්‍යාව නැහැ. ආශ්‍රව තියනවා අර හුරුව. ඒකයි අවිද්‍යාව නිසාමයි ආශ්‍රව ඇති වෙන්නේ. අවිද්‍යාව නැති කළම ආශ්‍රව නැති කරන්න වෙන්නේ. අවිද්‍යාව තියාගෙන ආශ්‍රව නැති කරන්න බෑ. අවිද්‍යාව තියෙන කෙනාට ආශ්‍රවයක් ආශ්‍රේෂයක් හම්බ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව නැති කියලා කෙනාටයි ආශ්‍රයක්ෂය පටන් ගන්න කියන එක. ඊට පස්සේ දැන් මෙයාට දර්ශනය ගැන සැකයක් නැහැ. දුකක් දන්නවා, දුක ඇතිවීමක් දන්නවා, දුකේ නිරෝධියක් දන්නවා. මාර්ගයක් දන්නවා. ඒ කියන්නේ මෙහෙම කරන්න ඕන කියලා. නමුත් අමතක වෙලා බාහිර රූපයේ කෙනෙක්මයි කියලා තැනකින් බැලෙනකම තියෙනවා තව. ආශ්‍රව කියන්නේ ඒක. දැන් කෙලෙස් ගොඩාක් තියෙයි. මේ ඇත්ත දැනගත්තට ආශ්‍රව කියන්නේ බාහිර රූපයේ කෙනෙක් කියලා පෙන්වන කමමයි ඇතුළු වෙන්නේ. ඕග කියලා කියන්නේ බාහිර රූපයේ කෙනෙක් කියලා පෙන්වන කමටමයි හිත ගහගෙන යෝග කියලා කියන්නේ බාහිර රූපයේ කෙනෙක් කියලා පෙන්වන කමටමයි හිත යොදවන්නේ. ග්‍රන්ථ කියලා කියන්නේ බාහිර රූපයේ කෙනෙක් කියලාමයි ගොතවන්නේ. පරාමාස කියලා කියන්නේ බාහිර රූපේ කෙනෙක් කියන අදහසින්ම කයෙන් ස්පර්ශ කරන්නේ තණ්හා පරාමාසය, හිතින් ස්පර්ශ කරන්නේ ditthi පරාමාසය. එතකොට බාහිර රූපය කෙනෙක් කියලා නොදන්නාකමම කෙනෙක් නෙවෙයි කියලා නොදන්නාකම කෙනෙක් කියලා බලපෙක වැරදි කියන එක නොදන්නාකමම හුරුවක් වෙලා ආශ්‍රයක් වෙලා. එතකොට ඔය නම් වලින් කිව්වේ කෙලස් කෙලස් කියලා අපි කියන්නේ මේ කරන වැඩ වැඩ ටිකට නම් තේරෙනවනේ දැන් ආශ්‍රයක්ෂයට නෝනාවා කියලා කියන්නේ එහෙනම් මේ රූපය දකිනකොට බාහිර gadul වල සිමින්තියම් කළ චිත්‍රය දකිනකොටම පුද්ගලික සත්වයේ කෙනෙක් කියන අදහස ආවනම් ඒ අදහසින් චිත්‍රය පැත්ත නැමෙන එක වලක්විය යුතුයි වලක්වන්න ඕනේ කියන උත්තරේ න්යාවේ ඕක කරන් අපි gadul වල සිමෙන්තියෙන් දකින චිත්‍රයේ දකිනකොටම කෙනා කියන අදහස එනවා කෙනා කියන අදහසින් එහාට යන්නේ නැහැ සතිපට්ඨාණයෙන් අපිට සම්මාදිටට උදව් කරනවා අපි කියමු සතිපට්ඨාණයෙන් නුවණින් පෙන්වනවා gadul වල සිමෙන්ති කළ තැනකනේ මේ චිත්‍රය තියෙන්නේ කියලා පෙන්නකොට මං කෙනා කියලා හිතන්න බෑ වැරදි කියලා පෙන්නනවා බාහිරේ ඉඳලා ආධ්‍යාත්මික පැත්තේ උපාදානය ඇති වෙනවා දෘෂ්ටි ඇති වෙනවා උපාදාන වශයෙන් ගන්න දෙන්නේ නැහැ ස්කන්ධ ටික දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කරන්න දෙන්නේ නැහැ ඕග වශයෙන් ගහගෙන යන්න දෙන්නේ නැහැ යෝග වශයෙන් යොදවන්නේ නැහැ ආශ්‍රව වශයෙන් හුරුවකට තියන්නේ නැහැ බාහිර රූපේ කෙනෙක් කෙනෙක් කියලා බාහිර රූපේ පැත්තට නැඹුරු නොවෙන්න හුරු කරන පමණකින් එක දර්ශනයටම එයා යෝග කැපෙනවා රෝග කැපෙනවා ග්‍රන්ථ කැපෙනවා පරාමර්ශ කැපෙනවා නීවරණීය නීවරණ කැපෙනවා මේ යම් තාක් කෙලස් කියලා නම් කරයි නම් ඒ කෘත්‍ය ඔක්කොම කෙලස් ටිකේ කෘත්‍ය එක කෘත්‍යයෙන් ඉවරයි. ඔක්කොම මේ පැත්තට බාහිරයට මේ පැත්ත කියලා කිව්ව තමන්ගේ ඉඳලා බාහිරයට යන ක්‍රමය තමයි එක එක ආකාර වලට නම් කරලා තියෙන්නේ. එකම සිද්ධිය. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් සම්මා දිට්ඨිය කියන එකම මග මේ ඔක්කොම කෙලස් නැති කරන්න තියෙන්නේ. ආය වෙනම සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? ඒක නැති කරන මග මොකද්ද? ආපහු කියලා වෙන වෙනම පරියායන් වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ කියලානේ. උපාදානය කියන්නේ මොකද්ද? ආශ්‍රව කියන්නේ මොකද්ද? ග්‍රන්ථ කියන්නේ මොකද්ද? යෝග කියන්නේ මොකද්ද? යෝග කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගන්න. ඉගෙනගෙන වෙන වෙනම නැති කරන්න හදනවා. ඒකයි ඔය නන් ලිස්ට් එකකින් එක ක්‍රමයක් හරි ඕග කියන එක ඉගෙන ගන්න, ඕග ඇති වෙච්ච හැටි ඉගෙන ගන්න, නැති වෙන හැටි ඉගෙන ගන්න, නැති කරන ප්‍රතිපදාව හැටියට ඔක්කොම කේස් එක නැති කරන ප්‍රතිපදාව කියලා. කෙනා කෙනා ආපු පරයය විතරයි නම් කරන්නේ. තේරුණාද කීපේ? එතකොට බාහිර රූප නිසා තමා තුල සිහි වෙනවා එක එක අදහස් ඒක තමයි මේ පෙන්වේ මහ යං කිංචි සම්පජානාති උද්දං අදෝ තිරියං ඡාපි මැද්දේ කියලා. බාහිරය නිසා දැනුමක් අපිට එන්න පුළුවන්. මේක මිනිස්සෙක් මේක සත්වයෙක් මේක කෙනෙක් මේක පුද්ගලයෙක් කියලා උඩ හෝ යට හෝ මැද හෝ සරස හෝ තියෙන ඕනම වස්තුවක් අරඹය දැනුමක් අපිට එන්න පුළුවන්. තේරුණානේ? අපිට එනවා. ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං හවෙනෙත් නතිත්තේ. ඒ කියන්නේ ඒ ධර්මයන් කෙරෙහි ආපු ධර්මයන් කෙරෙහි ආපහු සතුට වෙන බවක් හෝ ඒවට නැඹුරු වෙලා සිටින බවක් හෝ ඊට අනුගතව මේ විඥානයේ බහලන බවක් නොකරන්න කියන එකයි මේකෙන් කියන්නේ. තේරෙනව නේද? උඩ යට මැද සරස යම් ධර්මයක් කෙරෙහි අපිට දැනුමක් ආවනම්, බිත්තිය නිසා ලක්කන කියන දැනුමක් ආවා. මේ අදහසින් ඒකයි පනුජ්‍ය විඥානම් කියලා කියන්නේ මේ කර්ම විඥානේ නැත්තම් මේ සිත ආපහු ඒ සිත උපදින්න හේතු වෙච්ච වස්තුවට නමන්න එපා කියලායි කියන්නේ. බහලන්න එපා කියන්නේ. තේරෙනවද? මේ ගාථාවෙන් කියන්නේ ඒක. එතකොට මෙතනදී ආශ්‍රයක්ෂය කරනවා කියලා අපි කිව්වේ අර චතුරාර්ය සත්‍ය දැනගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය දැනගත්තට පස්සේ අපිට ආවන්නේ උඩ යට සරස මැද කුමන ධර්මයක් හෝ දැනුමක් ආවනම් ඒ දැනගත්ත දැනුම ආපහු ඒ හම්බෙච්ච දේවල් වලට බහලන්න එපා භවයට බහලන්න එපා කියන උත්තරයක් ආවනේ ඕම් ඕක තමයි භාවනා කරනවා කියලා හුරු කරන්න. සමත කමටහනකින් හිත වඩ වඩ නිතරම මේක කරන්න තමන් හොඳට දන්නවා තමන්ගේ මනසේ පවතින ගති උඩ යට මැද සරස කුමන හෝ ධර්මයකට පතිත වුණොත් නිර්මාණය වෙලා තියෙනවා මොකද්ද දුක ඒ තා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදිලා නැහැ කර්ම නිමිති රැස් වෙනවා දුක දුක විතරක් නෙමෙයි නැවත දුකට හේතුවත් මේකේ හිතලා තියෙනවා. එතකොට දුකෙන් මිදෙන්න නම් දැන් මේකට මරණයෙන් පස්සේ කතාවක් මරණය තුල කතාවක් නෑ. ಜಾතිය නැති නිසා. ඒ මොහොත කතාව ඉපදීම කියලා එකක් නැත්තා. ජාතිය කියලා එකක් නැත්තම් උපන්නේ නැත්තම් දිරන්නේ මැරීමක් වෙනවද? උපන්න දෙකයි නම් දිරීමක් මැරිමක් තියෙන නූපන්නු. හොඳයි. මිනිස්සෙක් නූපන්නු. මිනිස්සෙක්ගේ ලෙඩවීම මහලු වීම පෙනෙයිද? මේ චිත්‍රය නිසා මිනිස්සෙක් කියන අදහසක් ආව හරි. මිනිස්සය කියන අදහස චිත්‍රයට බැහැලුවේ නැත්තම් මහ බුත සහ උපාදාය රූප ටිකක් වුණොත් ඒ ටික. මනුස්සකම නූපන්නොත් මිනිස්සෙක්ගේ ලෙඩවීම මහලුවීම මරණය පෙනේද? හොඳයි. එහෙනම් මනුස්ස භූමියේ උපදින්න කාරණා තියෙයිද? උපදින්න මනුස්ස භූමිය කියලා එකක් හම්බ වෙයිද? ඒ භූමිය තමයි ඒ කෙට තමයි යා නැති කළේ. ඒ අධිකරණය නැති කළේ. මේ චිත්‍ර ටික නිසා දෙවියෝ කියන අදහස එනවනම් දෙවියෝ කියන අදහසෙන් මෙහිට බහලන්නේ නැත්තම් දෙවියෙක්ගේ ජරා මරණයක් වෙන්නේ නැහැ. ඔය අවිද්‍යාවම යන්නේ බ්‍රහ්මයා ওই ටික දකිනකොට මම බ්‍රහ්මයෙක් හෝ නැත්තම් බ්‍රහ්මයේ ඉන්නවා කියන අදහසක් එනවනම් ඒ ටික මෙහාට බහලන්න තාක් බ්‍රහ්ම ලෝකෙදී. හරල් බහැලුවේ නැත්තම් බ්‍රහ්මයෙක් නිසා බ්‍රහ්මයෙකුට එන දුක් ටික නැහැ. සතර පායෙත් එහෙම. එතකොට මේකට කියනවා භව නිරෝධය නිවනයි කියලා. දුක්ඛ නිරෝධය නිවනයි කියලා. මෙන්න මේ ටික තමයි හැම වෙලාවෙම හිත වඩවන සමතකමටහනකින් හිත වඩන්ඩ සමතකමටහනක උපකාරී අවශ්‍ය මේ දර්ශනය කොච්චර දැනගත් දැක්කොත් එයාට ඒකම බලයක්. පරප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ එයාගේ මනසේ දුකින් මිදුව ගන්න එයාටම යාව හැකියාවක් තියෙයි. අනුන් කවුරුත් ඕනේ නැහැ. එයිට මෙහා කෙනෙකුට මේක අහගත්තට ගැඹුරු නෙමෙයි තියෙන්නේ සිව්කම. කොච්චර කිව්වත් ආශ්‍රව වැඩි වුණාම පේන්නේ නැහැ. අර හුරුව වැඩි වුණාම පේන්නේ නැහැ. වේගවත්කම වැඩි වුණාම පේන්නේ නැහැ. ඉතින් මේ සමතකමටහනක් වැඩුවාම කරන්නේ මනසේ ආශ්‍රවතාවකාලිකව යටපත් කරන එක. සංසිඳවන එක. తాවකාලික. සමුච්ඡේද වශයෙන් නෙවෙයි తాවකාලිකව සමතේ කියලා කියන්නේ. ඒකට මේ සිතුවිලි උපදිනකම නතර වෙන එක. නතර කරන එක తాවකාලිකව අඩු කරන එක. අඩු කළාම මේ සිහි කරන එක දකින්න පුළුවන්. නැත්තම් අපි එක්සර්සයිස් කරන මැෂින් එකක් උඩ දුවනවා වගේ තමයි. විදර්ශනා කළාට කළාට කළාට කළාට පේන්නේ. සම්මාදිට්ඨිය උපන්න කෙනාට මේවා ඔක්කොම ඒ දර්ශනය බලවත් අසමාහිත බව දුරු කළ සමාහිත කරගෙන ඒක දකින්න තරම් ඒ සම්මාදිට්ඨිය බලවත්. නමුත් ඒිට මෙහා ඥානවලදී සමාධිය තිබුණොත්මයි පෙනෙන්නේ. ආර්ය ශ්‍රාංග මාර්ගයේ මේ දර්ශනය දැක්කහම තියෙන දේ තමයි සමාහිත බවක් ඒිට කලින් ඕනේ නැහැ. එයාට පුළුවන් ඒ අසමාහිත ඒ දර්ශනයටම අසමාහිත බව බිඳලා සමාධියත් හදාගෙනම එයා ඇත්ත දකින්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක චිත්තක්ෂණයේ එකට උපදිනවා. එච්චරට යවයක් තී සම්මාදිට්ඨිය. ආශ්‍රව වලට ආපහු වැහිලා යන්න පුළුවන් සිහි කරපු වෙලාවට එයා බලවත්. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැනට එනකොට සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය වෙලා ඉන්ද්‍රිය බල වෙලා බල බුද්ධංග වෙලා මේ තියෙන්නේ. එච්චරට ඒක ශක්තියක් තියෙන්නේ. ඒ නිසා මේ කාරණාව තේරෙනව නම් තේරෙන කෙනාට පුළුවන් සමත එයාටත් සමතේ උපකාරයි. වහා ධර්මයේ තේරුම් ගන්න. එහෙම සමතය අපහසු නම් මේ දර්ශනයෙන් පුන පුනා පුන පුනා පුන පුනා බැලුවත් ඇති ධම්මානුසුත් සමතේම එනවා යාට. ඊට බැරි කෙනා මේ කාරණාව තේරෙන නමුත් හොඳට ප්‍රකට නැතිනම් එයා බොහෝ තෙයින් සමත කමඨහනක හිතක් ලබන එක හොඳයි. ආනාපාන සති කමඨහන ඇත්තටම තීක්ෂණ ඉක්මනට සිතේ විතර්ක දුරු වෙනවා දුරු කරනවා. හැබැයි ඒකෙදි දක්ෂ වෙන්න ඕනේ. නිදි කිරා වැටි වැටි වඩන්න පුළුවන් කමටහනක් නෙවෙයි ආනාපාන සති කමටහන. නාහම් වික්කේ මුට්ට සති සම්පජාන සානාපාන සති භාවනාව වදාමි කියලා පුජානන සකාගත සූත්‍ර දේශනා කරනවානේ. ආනාපාන එතකොට සිහි මුලා වූ නුවණ ඇති කෙනාට ආනාපාන සති කියන්නේ. ඒ කියන්නේ අස්වාස ප්‍රස්වාසයේ කිසිම සම්බන්ධයක් නැහැ සති නිමිත්තට. සති නිමිත්තේ කිසිම සම්බන්ධයක් නැහැ අස්වාස ප්‍රස්වාසයට. මොකද මම එහෙම මතක් කළේ ගොඩාක් දිනෙක හිතනවා හරියට හුස්ම රැල්ල වැටෙන තැනම වදින තැන බලන්න ඕන වදින තැන අල්ල ගන්න ඕන කියලා. ඒ හින්දායි සති නිමිත්ත හිත තියාගන්න පුළුවන් සති නිමිත්ත කියන්නේ නාසිකාග්ගේ හෝ තොල් දෙක අස්වාස ප්‍රස්වාසි දැනුමක් නැතුවම තියාගන්න පුළුවන්. තේරෙනවද? ඒ හින්දා සති නිමිත්ත කියලා කියන්නේ ඒක වෙනමම ශේත්‍රයක්. ආනාපාන සතිය නැතත් අනිත් කමටහන් වලටත් සති නිමිත්ත ඕනෙමයි. එතකොට තොල් දෙක ගැන හෝ නාසය ගැන හොඳට දැනුම් සහිතව ඉන්න ඕනේ. එහෙම හරියට හිටියොත් ඕගලන්ට හරියට සති නිමිත්ත තමන් ඉන්නවා කියන ලක්ෂණයක් තියෙනවා. තේරුම් ගන්න. මෙහෙම වහන්තර S2 වහගෙන ඉන්නකොට වටපිටාව තියනවා කියන කම තේරෙයි. හරියට සති නිමිත්තම අහු වුණාම වටපිට තියනවා කියන දැනුමින් තමන්ව අතහැරෙනවා. හරියටම අහු වුණාම සති නිමිත්ත හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. අපි ගාව තියනවා කෙලෙස් මට්ටම් දෙකක්. අනුශය වීතික්‍රම අනුශය පරිඋත්ථානය කියලා. කයින් කරන එක තමයි වීතික්‍රමය. වටපිටාව දන්නේ නැහැ. නමුත් ඇති බවට තේරෙනවා කියන ලක්ෂණයෙන් තියෙන මට්ටම තමයි අනුශය කියලා කියන්නේ. පිහිටි අර්ථයෙන් කියලා කියන්නේ. එක එක දේවල් සිහි සිහි වෙනවනේ අපිට වටපිටාව ඇති බවක් තේරෙනවා. තව ඒ මදිවට යාළුවෝ, ගෙවල්, දොරවල්, අම්මා, තාත්තා කියලා සිහි වෙනකමකුත් තියෙනවා දෙකක් තියෙනවා. ඒ ඇති බවට පෙනෙන මට්ටම තමයි අනුශය කියලා කියන්නේ. ඒ සිහි වෙනකම තමයි පරිඋත්ථානය කියලා කියන්නේ. සති නිමිත්තේ හිත තැබුවාම අනුසය මට්ටමේ අනුසය නැති වුණා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ අනුව ගිය කෙලෙසයට තදංග වශයෙන් ඉඩ දීලා නැහැ. ඒ සති නිමිත්තේ හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනකොට පරිඋත්තාන වශයෙන් හිතේ නැගිටීම් වශයෙන් සිහි වෙන කෙලෙසට ඉඩ දීලා නැහැ. මේ වැඩ දෙකක් දීලා තියෙන කෙලෙස් දෙකක් අතහරින්න තියෙන කාරණා මත. වහන්සලාට සිහි වෙන සිහි වෙන එක නැති වුණොත් බලන්න ඇති බවට පෙනෙනකම තියෙන්නේ ඇති බවට පෙනෙනකම නැති වෙන මට්ටමට එනකොට සිහි වෙනකම නම් හිටින්නේ නැහැ. කියන අනුසය කියන මට්ටමේ ඒක නැති වෙනකොට පරිඋත්ථානය කියන එක හිටින්නේ නැහැ. නමුත් පරිඋත්ථාන මට්ටම නැති වුණාට අනුසය කියන මට්ටම හිටිනවා. මෙතෙන්දී අනුශය කියන කෙලෙසේ නැති වෙන එක නෙමෙයි මේ සමතෙන් මම කියන්නේ. ඒක වර්ධව ගන්න එපා. කෙලෙසේ తాවකාලිකව යටපත් කරගන්න. මේ දෙකම සමතකමටහන. සමතේ වුණත් මේ කෙලෙස් ගති දෙකම తాවකාලිකව යට කළාමයි සම්මා දිට්ඨියට ඉඩක් එන්නේ. නැත්තම් අනුශය තියෙන තැනක සම්මා දිට්ඨිය තියෙනවා කියන්න වෙනෝනේ. <laughs> එතකොට ඒ හින්දා අනුශය කියන ධර්මතාවයයි සම්මා දිට්ඨියෙන් දුරු කරන්නේ. ඒ කාරණාව තේරුණාද? සමතේක කියන දේ ඕනම සමතකමටහනක් වැඩුවා. විදර්ශනාවක් කළත් ඇදහිීමෙන් කරන්න එපා කියන එකයි මම කියන්නේ මේ කරන හැම එකක් ගානෙම සැබෑම අර්ථය මේකෙන් කෙරෙන්නේ මෙන්න මේක නේද? අපි මේ කරන්න හදන්නේ මේක නේද කියන කාරණාව ඉලක්කෙටම තේරුම් අරගෙන කරන්න මාර්ගය කියන එක තියෙන යන්නනේ නේද? ඉතින් යන්න කියන්නේ ඇසඳව ගල් මුල් වල හැපි හැපි යන්නද නෑ. ඇස් තියන අයනේ යන්නේ පාරනේ. ඒ වගේ පාර යන්න නම් හොඳට ඇස් පෙනෙන්න ඕනේ. මේ කරන්න කියන්නේ. සමතය අපි වඩන්නේ හිත එක්තෙන් කරන්න නෙවෙයි හිත තැම්පත් කරන්න නතර කරන්න කියලා පොල්ලෙන් ගැහුවා වගේ ගැහුවට ජීවිතේ මෙන්න මේක නේද මේවෙන් කරන්න කියන එක නෑ. ඒ වහතරට සමහර විට පෙනෙන්නේ ආනාපාන සතිය විතරනේ ඔය කෘත්‍ය හැම කමටහනකම තියෙන්නේ. ඒකම මෛත්‍රී භාවනාව ගන්න. මෛත්‍රී භාවනාවේදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන තියෙනවා. සති නිමිති හිත තියාගන්නවා තියාගෙන සියලු සත්වයන් කෙරෙහි මෙත්සිත සීපත් කරනවා. සත්‍ය නිමිති හිත තියාගත්තාම අර හිතට දැනෙනකම අඩු නැති කරනවා. මානසිකාරී කුසල මානසිකාරයක් අරගෙන කෙලෙස් සහගත පරිඋත්ථානය නතර කළා කියලා. අර ආස්වාස ප්‍රස්වාසයේ තියලා පරිඋත්ථානය නතර කළා වගේ කෙලෙස් සහගත පරිඋත්ථානය නතර කළා කියලා. බුදු ගුණ හිතන්නේ බුදු ගුණ හිතනකොට සති නිමිති හිත තියාගෙන තමයි බුදු ගුණ හිතන්නේ. ওই ටිකම කරලා තියෙන්නේ. වෙනසකට තියෙන්නේ අනිත් කමටහන් තියෙන්නේ විතර්ක බලයෙන් තමයි කෙලෙස් නවත්තන්නේ. නැවක් රිටේ බලෙන් නවත්තනවා වගේ විතර්කණය කළා යහපත් දේ විතර්ක බලයෙන් අයහපත නූපදින්න සලස්සන එක තමයි එකෙන් කරන්නේ. ආනාපාන සතියේ වෙනස අනිත් හැම එකකටම වඩා තනි පැත්තක්. එයා ආරම්භයේ ඉඳන්ම විතර්ක සංසිඳුවමයි යන්නේ. අනිත් හැම කමටහනක්ම විතර්ක බලයෙන් විතර්ක නවත්තනවා. ආනාපාන සතිය ආරම්භ විතර්ක නවත්තන්න විතර්කයක් නොගෙන විතර්ක නූපදවාම චිත්ත සමතයකටපත් කරන කමඨාන් තමයි ආනාපාන සතිය. ඒ නිසා ඒක වේගවත් වැඩි. ඊටාම ජව සම්පන්න. තීක්ෂණ. ඒ හැබැයි යම. ඒ වගේම ඉක්මනට ප්‍රතිපද. මේ කිය ආනාපාන සතිය වෙනස නිවේක. ඒ විදිහට සමත කමඨහනකින් වඩන්නේ. ඊට පස්සේ නිවන් දකින්න කියලා කරන්න ඕනේ මොකද්ද කියලා තේරුණාද? අපිට කරන්න ඕනේ මොකද්ද කියලා තේරුණේ නැද්ද? නවත්තන්න ගැට ගහන එක හිතලා නැවතුවට හරියන්නේ නැහැ සතිපට්ඨානට නෝනේ ඒකට තියෙන සාක්ෂිය තමයි මම හිතලා මේ හිතේ පහළ වෙන ගතිය හෙට බහලන්න හොඳ නැහැ බහලන්න හොඳ නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ මම හොඳ නැහැ හොඳ නැහැ කියන්නේ ඇයි කියන එක අල්ලලා දෙන්න ඕනේ ඒක වැරදි බව අල්ලලා දෙන්න තේරෙනවා නේද සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත පෙන්වන්න ඕනේ. ඇත්ත පෙන්නකොට මෙහෙට බහලන එක නතර වෙන්න ඕන මිසක නතර කරගන්නව නෙමෙයි. විශේෂම කාරණාව ඒක. මට මෙහෙම මේ චිත්‍ර ටික දැකදී හාමුදුරුවෝ කියන අදහස එනවා. හාමුදුරුවෝ කියන අදහස මෙහෙට යන්න හොඳ නැහැ නේ කියලා අල්ලගෙන ඉන්නව නෙමෙයි. එහෙම හිටියත් වැඩක් නැහැ. එහෙට යන්න තියෙන ඉඩ නැති වෙන්න ඕන එකක්. ඒකට මම පෙන්වන්න ඕනේ බාහිරය නිසා ආධ්‍යාත්මික පැත්තට කෙනෙක් පුද්ගලයෙක් කියලා එනකොට කෙනා පුද්ගලයා කියන මගේ අදහසින් බාහිරයට නැඹුරු වෙන්න නොදී ඉන්න එක නෙමෙයි අවශ්‍ය. නැඹුරු වෙන්න තියෙන ඉඩ අයින් කරන්න ඕනේ නැඹුරු නොවෙන්න ඕනේ ඉබේම. ඒකට මම අල්ලලා දෙන්න ඕනේ මෙතන තියෙන ඇත්ත සතිපට්ඨානය හරහා. ඒකයි කරන්නේ. සතිපට්ඨානය පනවන්නේ මේකයි. ඒකෙන් සතිපට්ඨාන ටැඹකට උපමා කරමු කිව්වේ වෙනදට රූපයේ සිහි කළ රූපයට යනවා. සද්දේ සිහි කළ සද්දේ හොයන්න යනවා. ගන්ධේ සිහි කළ ගන්ධේ හොයන්න යනවා. රසයේ සිහි කළ රසය හොයන්න යනවා. ස්පර්ශයේ සිහි කළ ස්පර්ශ හොයන්න යනවා. සත්තු හය දෙනා නැති හය ගැට ගැහුවා වගේ. සත්තු හය දෙනා එකතු කළ ටැඹක ගැට ගැහුවා වගේ සතිපට්ඨානය කියන්නේ. ඇවිල්ලා රූපේ සිහි කළා රූපෙට බහින්න බෑ සතිපට්ඨාන නුවණ නෑ. එතන තියෙන්නේ මෙහෙම දෙයක් කියලා ඇත්ත පෙන්නනවා. ඒ කියන්නේ මම අම්මා සිහි කරලා යන්න හදනකොටම ඇත්ත පෙන්නනවා. ඒකයි මෙයාව වළක්වනව නෙමෙයි එතන ඇත්තයි පෙන්වන්නේ. එතකොට ඉබේමයි පත්තට එන්න ඕනේ. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන තැනක මේ වර්ණ සටහන දකිනකොටම මේ හිතේ තියෙන අම්මා කියන මේ හැඩයම මම සිහි කරගන්නවා මිසක මට සිහි වෙයි නේද කියන අදහස දන්නවා මේ හිතේ තියෙන අදහසට අයිති කෙනා බාහිරේ ඉන්නවා කියලා හිතට දැනෙන්න දෙන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? ටග්ගල වළක්වනවා. දැන් අපි ඔහොම බලනකොට හිත පිළිගන්නේ නැත්තම් නෑ අම්මා ඉන්නෙමයි කියලා පෙන්වුවොත් අපි ඒ වෙලාවට උපමාවක් අරගෙන පෙන්වන්න ඕන. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඔය හැඩය ඇන්දොත් ඒත් අම්මා කියන අදහස මට එනවා. එතකොට මම අම්මා කියලා gadulweli සිමෙන්ති පැත්තට හිත නැමුවොත් හරිද? gadulweli සිමෙන්ති ටික අම්මා කියලා අත ගැවුවොත් හරිද? නෑ. එහෙනම් ඒක සමාන නැද්ද මේ කෙස්ලොම් නියද ධම්මස් කියන තාප්පෙ පිටලා තියෙන වර්ණ සටහන දකින කොටත් එනවනම්? ඒ අදහසින් කෙස්ලොම් නියදත් ටික අත ගන්නක සුදුසු නෑ නේද? කියලා Tamanට පෙන්වහම ඔහොම මුලින් පිළි නොගත්තට මේක ටික ටික ටික ටික කරනකොට හිත පිළිගන්නවා. තේරුණානේ? ඒකට ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ එහෙම පිළිගන්නවා. සද්දයක් ඇහෙනකොට අපි කියමු සද්දය නිසා මේ අමරදේව මහත්තයාගේ හඬ කියන අදහසක් ආවොත් මේ හඬින් සද්දයට නැඹුරු වෙන්න එපා. එතකොට අපිට තර්කයක් හොඳයි. ජර්මන් ජාතික කෙනෙක් ඇවිල්ලා ওই සද්ද ඇහුවොත් එයාට එන්නේ නැහැ නේ අමරදේව කියන හඬ. අමරදේව මහත්තයා කියන හැඟීම. එහෙනම් මට අහනකොටත් සද්දේ තියෙන සැබෑම ස්වභාවය තමයි මටයි ජර්ම ජාති කෙනාටයි ඇහෙන සද්දේ ස්වභාවය දෙකම එකයි. මට අමරදේව කියන අදහස ආවනම් ඒ අදහස අරයාගේ මනසේ නාවනම් එහෙනම් මේ අදහස මගේ මනසේ උපන්න එකක් නේද? එහෙනම් මේ අදහස මේ සද්දේ නැඹුරු වෙන එක සුදුසු නෑ නේද? ඕනම හඬක් තේරුම් අරගෙන අනිත් භාෂාව කෙනෙක් එතෙන්ට ගන්න. බොහොම. දැන් අපිට තේරෙනවා නම් මේ අහවලා කතා කරන හඬයි කියලා නැත්නම් අහවල් දෙක හඬයි කියලා බස් එකක හඬ කාර් එකක හඬ මොටරසයිකල් එකක හඬ කියලා එන්න පුළුවන් තමන්ගේ මනසට. අර තියෙනවනේ මේ වර්ගයේ දැනුමක් එන්න පුළුවන්. නමුත් තමන්ගේ විඥාණය ඊට බහලන්න එපා. භවයට බහලන්න උපාදාන වශයෙන් කිසිවක් ගන්න එපා. මේ උපාදානෙන් අල්ලන්න එපා ස්කන්ධ ටික. උපාදානෙ බහලන්න එපා ස්කන්ධවලට. තේරුණානේ? මේ එන මෝටරසයිකලයේ කියන හඬ කාම උපාදාන. මෝටරසයිකලයක් වස්තුවක් කියන කාම. ඒක සද්දෙට බහැල්ලුවාම උපාදාන ස්කන්ධය වෙනවා දුක උපාදාන. තව පැත්තකින් ගත්තොත් මෝටරසයිකලයේ කියන එක කාම. එතකොට ඒ කාමයේ වස්තුව මත බහැල්ලුවාම වස්තුකාමී වෙනවා. වස්තුකාමී ඉපදෙනවා. මෝටරසයිකලයක්. උපතික වස්තුකාමයේ සතර මා ධාතුව තුල හල්දා පොලවන්න පුළුවන් පද්දන්න පුළුවන් ඇඟේ හැප්පෙන්න පුළුවන් මෝල් බයිසිකලයක් හැදිලා තියෙන්නේ හම්බ වෙනවා වස්තුකාමයේ මෝටර් සයිකලේ ආරම්භය ගොඩාක් කැමති ආසයි ක්ලේශකාමී වස්තුකාමී ක්ලේශකාමී කියන දෙක එතකොට අපිට හැම වෙලාවෙම තමන්ගේ මනසේ තියෙන ගතිය තමන්ගේ මනසේ තියෙන ගතිය බාහිරයට බැහැලුවට පස්සේ අපිට මේ දුක ඇති වෙන්නේ කියන එකත් තේරුණා. එතකොට දැන් මේ වස්තුකාම ක්ලේශකාම කියන එක නිර්මාණය කරගත්ත හැටිත් අපිට තේරුණා. දැන් ප්‍රථම ධ්‍යානයේදී පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියන තැන. කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව කියලා කියන්නේ මොකක්ද? කාමයන්ගෙන් වෙන්ව කියලා කියන්නේ වස්තු කාමයට. අකුසලය කියලා කිව්වේ නීවරණ ධර්ම ටිකට නැත්තම් ක්ලේශ කාමයට. විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි කියලා කිව්වේ වස්තුකාම සහ ක්ලේශකාමයන්ගෙන් වෙන්වයි ප්‍රථම ධානය ලබන්න වෙන්නේ. කාමයේ කියන එක මේ ස්කන්ධ මත පතිත වුණා වුණොත් වස්තුකාමයේ හැදෙනවමයි. වස්තුකාමයේ හැදුනොත් ක්ලේශකාමයේ උපදිනවමයි කියන එක අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ. ඕකට තමයි නිබ්බේධික පරියාය කරන්න කියන්නේ. කාමා වික්ඛවේ වේදිතබ්බා මහයින කාමය කියන එක දත යුතුයි. කාමානං නිදාන සම්භෝ වේදිතබ්බෝ කාමයන්ගේ නිදාහණය දත යුතුයි කාමානං වේමත්තතා වේදිතබ්බා කාමයන්ගේ වෙනස් බව දත යුතුයි කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාකයේ දත යුතුයි කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධයේ දත යුතුයි කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදිතබ්බාති කාමේ නැති කරන්න යන ප්‍රතිපදාව දත යුතුයි කියලා පෙන්වන්නේ කාමය කියන එක නොදැන කොහොමද අපි කාම භවයෙන් මිදෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේත්තේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙවෙයි. සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයටයි රාගයටයි දෙකටයි කාමේ කියලා කියන්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර ටිකක් තියෙයි. සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. සත්පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පිත රාගයට දෙකට කාම කියන්නේ. ওই සිද්ධියේ මේ අපි කතා කරන්නේ. මෙහි තියෙන චිත්‍ර ටික. තේරෙන්නේ? චිත්‍ර ටික ආරම්භය තමන්ගේ මනසේ උපදිනවා කාමය. ඒ කාමයේ ස්කන්ධ මත බැහැලුවම මොකද්ද ඉපදිලා තියෙන්නේ? දුක ඉපදිලා තව තව පැත්තකින් වස්තු කාමයේ ඉපදිලා. දැන් කාම භෝගීත් වෙලා. කාමයේ පරිහරණය කරන්නේ කියලා. නෙක්ඛම්ම කාමයන්ගේ මිදීම කියලා කියන්නේ අනිත් එතකොට ඔන්න ඔය විදිහට විදර්ශනා කරන්න ඕනේ. සමත කමඨානකින් මොන විදිහකට හිත වඩමින් සමතේ වඩනකොට අර දෙයාකාර කෘත්‍ය අතහැරෙන්න ඕනේ මේ විදිහට විදර්ශනා කරනවා. ඔන්න ඕක තමයි අපිට නිවන් දකින්න කියලා කරන්න තියෙන වැඩ පිළිවෙල. තමන්ටමයි තමන්ගේ මෝඩකම ගෙවෙනවා කියලා බලබල බලබල කරන්නත් පුළුවන් තාම මේ මෙච්චර මෙහෙම ඇත්තක් තියෙන තැනක තමා තාම තමන් රැවටෙනවනේ තමන්ගේ හිත තාම ඕග යෝග ග්‍රන්ථ කියන ගති වලින් මිදුණ නෑ නේද කියලා තමන්ටම බලබල මේ කරන්න පුළුවන් එකක් මේ ගති ටික සම්පූර්ණම හිඳගෙන තනියමම කැලේකට ගිහිල්ලා හිඳගෙන එන්නත් පුළුවන් මේ Tamanටමයි ඒක තේරෙන්නේ. ආය නැවත නැවත කමටහන් සුද්ධ කරගන්න කමටහන් ආනවා කියලා එකක් නැහැ තේරුණා. මේක කරන්න කරගන්න යන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒකෙදි මම අර උගලන්ට පොඩි අදහසක් දුන්නොත් තව පැත්තකින් ওই සම්මාදිටියට හයියක් ඇරියට අපි කිව්වොත් මේ ඉදිරියෙන් තියෙන බිත්තිය තියෙන මේ බිත්තිය වැහෙන්නම බිත්තිය පිරෙන්නම චිත්‍රයක් ඇන්දොත් දැන් අපිට මුළු බිත්තියම වහගෙන චිත්‍රය තියෙන. දැන් ඇහෙන් බැලුවොත් අපිට චිත්‍රය පේනවා. බිත්තිය පේනවද? බිත්තිය පේනවා. හොඳයි අපි අත දැම්මොත් පෙනෙන චිත්‍රය අත හැපෙනවද? අත හැපෙන්නේ කොහෙද? බිත්ති. බිත්ති. හොඳයි. ඔය බිත්ති අපි බිමට පෙරළුවොත්. පෙරළලා ඇවිද්දෝ. පෙනෙන චිත්‍රය තුල ඔගොල්ලෝ අඩිය තියලා යනවද? අඩිය තියන්නේ කොහෙද? බිත්තියේ. බිත්තියේ পায় හැපෙනවා චිත්‍රයක් පේනවා. පේන දේ තුල කවදාවත් ඇවිදලා තියෙනවද? ඇවිදපු දේ පෙනෙනවද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පර්වත පර්වත විවර ප්‍රපාත නිම්න උස් මිටි කියන මේ දේවල් අරමුණු කරන්නේ නැතුව අරමුණු කරන්නේ නැතුව මුළු පොළොවම එක්ම පටි සංඥාවෙන් වඩන්න කියලා. කොහොමද ඒක කරන්නේ? අර මුළු බිත්තිය වැහෙන් මුළු බිත්තිය වගේ කියලා හිතාගන්න මේ පොළොව පෘථිවිය. පෘථිවි කියන්නේම පටවි කියන එකයි. හරිද? මේ පටවියම මේ පොළොවම මොකද අනිත් ධර්මතා තුනේ සහාය ලැබලා උත්සන්නව පවතින පටවිය නිසා අපිට පිටයි දෙන මේ පුළුවේ. එතකොට මුළු පොළොව උපමා කළේ මොකේද? බිත්තියකට. බිත්තියට. බිත්තියේ අපි චිත්‍රයක් අඳිනව මුළු බිත්තියම වැහෙන්න වගේ ඕගොල්ලෝ හිතුවොත් ස්ටිකර් එකක් අලවලා වගේ මුළු පෘථිවියම වැහෙන්න චිත්‍රයක් ඇඳු. මුළු පෘථිවියම වැහෙන්න චිත්‍රයක් ඇඳලා තින්නේ කියලා හිතන්න. හරිද? දැන් චිත්‍රේ තියෙන බිත්ති ඇඳපු චිත්‍රය දකිනකොටත් ඕගොල්ලන්ට මිනිස්සු ගෙවල් කියන අදහස් පහළ වෙන්න පුළුවන්. පහළ වුණාට ඕගොල්ලන්ගේ විඥානයේ භවයට බැසගෙන තියෙන දේ ඕගොල්ලන්ගේ හිතේ පහළ වෙන අදහස් බාහිර තියෙන දේවල් කියලා දැනෙනවද? චිත්‍රයක් නිසා Tamanට මෙහෙම හිතෙනවා කියන එක දන්නවා. නමුත් ඒ අරමුණේ හිත බැසගත්තේ නැති හින්දායි පෙනෙන්නේ නැත්තේ. නමුත් බැසගන්න තියෙන මෝඩකම නැති වෙලා නෙවෙයි. ඒ වගේ මේ මුළු පෘථුවියම චිත්‍රයක් නම් දැන් චිත්‍රය දකිනකොටත් ඕගලන්ට එක එක එක එක අදහස් සිහි වෙන්න පුළුවන්. චිත්‍රය දකිනකොට. සිහි වෙන අදහස් භව ආශ්‍රව කියන එක යෙදිලා වැඩිකම හින්දායි ඕගොල්ලන්ට මෙහි බාහිර තියනවා වගේ තැනකින් පේන්නේ. අර චිත්‍රෙදි භව ආශ්‍රවයේ යෙදුන්නේ නැති හින්දා කාම ආශ්‍රවයේ යෙදෙනවා භව ආශ්‍රව නොයෙදුනහම බාහිර තියනවා කියන ගතිය දැනෙන්නේ කාමාශ්‍රයත් යෙදුනොත් ඒ කියන්නේ පෙරගහ කියන අදහසකුත් එනවා. භවආශ්‍රයත් යෙදුනොත්. කාමාශ්‍රය භවආශ්‍රය දෙක එකට යෙදුනහම ඒකේ හැකියාව හැටියට බාහිරින් පෙරගහ හම්බ වෙනවා. ඇති බවට. යමක් ඇති බවට පෙන්වන්නේ හෝ නොපෙන්වන්නේ ඒ ඒ ආශ්‍රයන්ගේ අඩුවෙඩිකම මත. එතකොට බාහිර ආශ්‍රයන්ගේ අඩු වැඩිකම මත තමයි අපිට බාහිර දෙයක් තියනවා හෝ නැහැ කියලා පෙන්නන්නේ. දැන් පොළවේ ඇඳපු චිත්‍රය අඩිය තියනකොට කාමාශ්‍රය වගේම භවආශ්‍රය දෙන හින්දා යෝගලන්ට බාහිරය ඇත්ත වෙලා තියෙනවා. ditthi ඇඳපු චිත්‍රය උඩ විදිනකොට කාමාශ්‍රය දෙනව භවආශ්‍රය නොයදෙන නිසා බාහිර තියනවා. සිහි වුණාට බාහිර තියනවා කියන ගතිය දැනෙන්නේ. තේරුණා නේද? එතකොට දැන් ඒ වගේ ඕගොල්ලෝ සිහිකරනද මේ බිත්තියේ පෙරළුවාම අපි අඩිය තියනවා නම් ඒ වගේ දැන් මුළු පොළොවම චිත්‍රයක් නම් මෙහෙම ඇහෙන් බැලුවොත් පටවි ධාතුව ඕගලන්ට පේනවද? හැබැයි අල්ලන්න කියලා ඕනම තැනකට අත දාන්න අත පිනින දේ හැපෙනවද එතකොට එහෙනම්? අත හැපෙන්නේ කොහෙද? පටවි. අරක පේන දේ අහුවෙන්නේ අහුවෙන්නේ ධිට්ඨිය වගේ මේක පේන දේ අහුවෙන්නේ අහුවෙන්නේ පටවි. කයට ගැටෙන්නේ මොකද්ද? පටවි ධාතුව. රූප පෙනෙන්නේ මොන හිතටද? චක්කු විඤ්ඤාණයට. පුට්ටබ්බේ දැනගන්න මොන හිතෙන්ද? කාය විඤ්ඤාණය. මේ දෙන්න දෙකක් කියනක කියනවා ඉබේම. මෙතින්. එහෙනම් ඕගොල්ලෝ කවදාවත් ඇවිද පුතෙන් දැකලා තියෙද? දැකපු කිසිම දෙනක ඇවිදලා තියෙයිද? බිත්තියේ අඩිය තියපු තැන් පෙනිලා නැත්තම් පෙවුණු දේ අඩිය තියලා නැත්තම් අඩිය තිබේ බිත්තිය නම් පෙනෙන දේ නෙමෙයි නම් පෙනෙන දේ ඒ අඩිය තියන්න බෑ පෙනෙනවා විතරනම්. උත්තරේ එනවා පෙනෙන දේ ඇවිදපු දේ පෙනිලා නැහැ පෙනෙන කිසිම තැනක ඇවිදලා නැහැ කියලා. එහෙනම් සිහි කරන්න අපිට යමක් තියේද? නෑ මම කියන එක නෙමෙයි මේ ආපු උත්තරේ නෙමෙයිද? ඒ වගේ ඒක ලොකු හයියක ඒ දර්ශනය මේ සම්මාදිට්ඨියට. ඔගොල්ලෝ යන ගානේ මේ පෙනෙන දේ අඩිය තියනව නෙමෙයි. හැපෙන ගානේ පටවියට සිහිය තබාගෙන යන්න. මේ පෙනෙන දේට කාන්දම් වගේ ඇදලා තියෙන ගතිය ටක් ගාලා නතර කරනවා. දැන් මේ ඇත්තමයි මෙයා අඩිය තියෙන එකට පටවි කියලා කියන්නේ නිකන් මහ විශාල විදර්ශනා ඥානයක් ඇතුළු. අඩිය දෙනකොට එයා පටවි කියලා කියනවා. පටවි පටවි පටවි කියලා කියනවා. මොකක් නිසාද මේ මේ චිත්‍රය පිහිටලා තියෙන පටවියේ මට චිත්‍රයේ පෑගෙන්නේ නැහැ. පෑගින්නේ පටවියයි කියන එක කියනවා. එතකොට මේ පෙනෙන ගේ ඇතුලේ මම ඉන්නේ කියන ප්‍රපංචිත ඉඩ නැහැ. මම ඉන්න තැන පේන්නේ නැති නිසා. මම <laughs> කියන්නේ පේන තැන ඉන්නේ නැහැ. ඉන්න තැන පේන්නේ නැති නිසා. මම මේ කියන ටික මේ ලවට නම් <laughs> මොකක්ද එකක් වගේ. ඇත්තට මේ එකයි මේ දර්ශනයට කියන ලෝකෝත්තරයි කියලා. ලෝකයාගේ මානසික මට්ටමින් එතරයි. ලෝකේ ඉන්න කෙනෙක් ඉන්නේ පෙනෙන දෙයකයි ඉන්නේ ඉන්න තැන පේනවා. පෙනෙන තැනක ඉන්නකම් ඉන්න තැන පෙනෙනකම් මායයටත් පේනවා. එයා ඉන්න තැන කිසියෙකුට එයාටවත් පේන්නේ නැත්තම් පේන තැන ඉන්නේ නැත්තම් මායයට පේන්නේ නැහැ. කිසිම කෙනෙකුට එයාගේ ඇහැට පේනවනම් අනිත් ඇස් වලටත් පේනවා. මගේ ඇහැට පේන දේ අනිත් ඇයටත් පේනවා. මගේ ඇහැට පේන්නේ නැත්තම් අනිත් ඇයටත් පේන්නේ මට පෙනෙන තැන මම ඉන්නවා නම් ඉන්න තැන මම මට පේනවා නම් අනිත් ඇත්ත වලටත් ඉන්න තැන පේනවා පේන තැන ඉන්නවා. මායාගේ ඇහැටත් අපි ඉන්න තැන පේනවා පේන තැනක ඉන්නවා. මිදෙන්න බෑ. අපේ ඇහැටවත් අපි ඉන්න තැන පේන්නේ නැත්තම් අනිත් අයගේ සිද්ධිය නෙමෙයි අපේ හැටවත් ඉන්න තැන පේන්නේ නැත්තම්. පේන තැන ඉන්නේ නැත්තම්. අනිත් අයගේ ඇස් වලටත් පේන තැන ඉන්නේ නැහැ ඉන්න තැන පේන්නේ. එහෙනම් මායයට පේන තැනක ඉන්නව නෙමෙයි ඉන්න තැන පේන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන නොවඩන කෙනාට කෙනාව මායයට පේනවා. එයාට මායව පේන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට මාර්යව පේනවා මාර්යට යව පේනවා. ආදි අෂ්ටාංග මාර්ගය වඩන කෙනාගේ ලක්ෂණය තමයි මොකද්ද? එයාට මේ මාර්යා නේද කියලා මාර්යව පේනවා. මාර්යට මෙයව පේන්නේ නැහැ. මෙයාට මුකුත් කරන්න බෑ. මාර්යට මොන හරි කරන්න පුළුවන් මිසක මාර්යට මුකුත් කරන්න බෑ. ලෝකේ කිනාට වෙන්නේ එයාට මාර්යව පේන්නේ මාර්යට යව පේනවා. එතකොට මාර්යට උණු දෙය කරන්න පුළුවන් මිසක එයාට උණු දෙය කරන්න බෑ. ඇයි එයාට පේන්නේ දැන් වහන්සේ මට මාව පේනවා. මට ඔබ වහන්සේ පේන්නේ නැත්තම් මම ඔබ වහන්සේ කියලා ගහන්න හෝ බයින්න හෝ කොහට ගන්නද මට පේන්නේ නමුත් ඔබ වහන්සේට මං ඉන්න තැන පේනනම් මට ඕන ඕන විදිහට ඔක යන්න ගිය හැකි. පිටිපස්සෙන් ඇවිල්ලා ගහන්න හදනවද කියලා මට ලෑස්ති වෙලා ඉන්න බෑ. ඉස්සරහන් ඇවිල්ලා ගහයිද කියලා ලෑස්ති වෙලා ඉන්න බෑ. මොකද මට පේන්නේ නමුත් මම කොයි පැත්තටද හැරිලා ඉන්නේ කියලා ඔබ වහන්සේට පේන්නේ හින්දා මම ඉන්න පැත්තේ නතු අනිත් පැත්තෙන් ගහලා යන්න පුළුවන්. නේ? ඒ නිසායි මෙන්න මේ දර්ශනය කරන්න කියලා කියන්නේ මේක මේ බොරුවක් නෙමෙයි ජීවිතයේ නබෝ කාලෙකින් නබෝ දිනකින් සතුටු වෙච්ච දැනකට එන්න පුළුවන්. ක්‍රමේ තේරෙන විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන තමන්ට ආශ්‍රයච්ච සමතකමට හනකින් හිත වඩවඩ විදර්ශනා කරන්න. හොඳයි එහෙනම් තිරුවන් සරණයි.